කර්ම වල විපාක අපිට බලපාන්නේ නැති විදිහකට මනස සැකසෙන්නේ මොන විදිහටද කියලා තමයි අද පුඩියට සරලව විස්තර කරලා දෙන්නේ. මොකද ගොඩාක් මිනිස්සු කර්ම වලට බයේ ජීවත් වෙන්නේ, දුකට බයේ ජීවත් වෙන්නේ. නමුත් දුකට බය ඇති තාක්කල් ඔබට ලේසිත් නෑ මේන් ගැලවෙන්න. ඉතින් අපි බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔබ ඔබ තේරුම් ගන්න ඕනේ සතිය කියන්නේ මොකක්ද කියන එක. මේ වීඩියෝ එක ඔබ පළවෙනි වතාවට අහනවා නම් channel එකේ තියෙනවා සතිමත් වීම සම්බන්ධ playlist එකේ වෙනම කැටගරි එකක්. ඒක ගිහිල්ලා බලන්න සතිය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් සතිමත් වෙනවා කියලා කියන්නේ වර්තමාණයට අවදි වෙනවා කියන එක. මේ මොහොතේ ඇති දැනුවත්භාවය, හුදු අවධානය. වර්තමාන මොහොතේ තියෙන හුදු අවධානය. ඉතින් අපි කොහොමද වර්තමාණයට අවදි වෙන්නේ කියලා මේ මේ වීඩියෝස් වල හොඳට විස්තර කරලා තියෙනවා. ඉතින් අපි හිතමු අපි මේ සිතුවිලි හැඟීම් ආවේගවලට සතිමත් වෙන පුරුදු වෙන කෙනෙක් කියලා කොහොමද මේ සිතුවිලි හැඟීම් ආවේගවලට සතිමත් වෙන්නේ කියලත් පැහැදිලිව අපි විස්තර කරලා වීඩියෝ දාලා තියෙනවා බලන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් රාගයක්, ద్వේෂයක්, නොසන්සුන්කමක්, බයක්, මොනවා හරි ආවේගයක් මොකක් හරි මේ ඕනිම දෙයක් අපේ මනසට එනකොට අපිට සතිමත් වෙන්න පුළුවන්. සතිමත් වෙන ක්‍රමයක් තියෙනවා. එතකොට අපි මේ දෙයට සතිමත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ හැඟීමකට ආවේගයකට අපි සතිමත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් මේ සතිය සම්බන්ධයෙන් දේශනා අහපු අයත් හිතන් ඉන්නවා මේ සතිමත් වෙනකොට ඒ හැඟීම ආවේගය නැති වෙන්න ඕනේ. ඒක නැති කරන එකක් තමයි සතිය කියන්නේ. ඒක අයින් කරන්න ඕනි කියලා හිතාගෙන ඉන්නේ. කියන්නේ සතිමත් නම් ඒක එන්න බෑ. ඒක නැති වෙන්න ඕනේ. අන්න ඒක වැරදි වැටහීමක්. සතිය කියන්නේ මොකක්ද කියලා තවම තේරුම් අරගෙන නැහැ. මතක තියාගන්න අපි මේ කියා දෙන්නේ හුදු සති මාත්‍රාව. හුදු සතිය අපි මේ කියා දෙන්නේ. ඔබ මේ සතිය ඉස්සරහට ටිකෙන් ටික පුරුදු පුහුණු කරගෙන යද්දී ওই සතියට සම්පජඤ්ඤය කියන චෛතසික එකතු වෙනවා. ඒ වචනය පොතේ දැනුම තියන අයට පුරුදු ඇති. සති සම්පජඤ්ඤය මේ දෙක එකට යන්නේ. එතකොට සතියෙන් කරන්නේ හුදු නිරීක්ෂණයක්, හුදු අවධානයක්, හුදු දැනුවත් වීමක්. ඉතින් අපි මුලින්ම පුරුදු වෙන්නේ ඒක. ඉතින් මේ සතිය යම් යම් මට්ටම් වලට දියුණු වෙනකොට ඒකට සම්පජාඤ්ඤය කියන්නේ ඔබට තේරෙන වචනෙන් කිව්වොත් නුවණ ප්‍රඥාව කියලා හිතන්නකෝ. එතකොට ඔය කෙලෙස් ප්‍රහාණය වෙනවා කියන දේවල් සිද්ධ වෙන්නේ ඒ හරහා. සතිය සම්පජාඤ්ඤයත් එක්ක අත්වල බැඳගත්තු දවසට ඒව සිද්ධ ඒක සතියට කරන්න බෑ. කෙලස් ප්‍රහාණය. සතියෙන් කරන්නේ අර CCTV කැමරාවක් වගේ ඒ කැමරාවේ දෘශ්‍යපතේ තියෙන සීමාවට එන ඕනිම දෙයක් රෙකෝඩ් කරගන්නවනේ. ඒ වගේ හුදු දැනුවත් වීමක් වෙන්නේ සතියේ. ඉතින් ඒ නිසා හිතන්න එපා සතිමත් වෙච්ච ගමන් රාගය නැති වෙන්න ඕනි, ద్వේෂය නැති වෙන්න ඕනි, බය නැති වෙන්න ඕනි, දුක නැති වෙන්න ඕනි, කනස්සල නැති වෙන්න ඕනි කියලා හිතනවා නම් ඔබ සතිමත් වීම සම්බන්ධයෙන් තවම හරියට තේරුම් අරන් නැහැ. අපි කරන්නේ රාගයක් ඇවිල්ලා නම් ඒක දිහා බලන් ඉන්නවා. ද්වේෂයක් ඇවිල්ලා නම් ඒක නිරීක්ෂණය කරනවා. බයක් ඇවිල්ලා නම් දුකක් ඇවිල්ලා නම් ඒක දිහා බලන් ඉන්නවා. මමම මගේ හිත දිහා බලන් ඉන්නවා. හැබැයි අපිට සදාචාරය විසින් සම්ප්‍රදාය විසින් සංස්කෘතිය විසින් උගන්වන්නේ අම්මෝ රාගයක් ආවම ඒක දිහා බලන් ඉන්න එපා හොඳ නෑ ඒක මහා පාපයක්. ද්වේෂයක් ආවම ඒක දිහා බලන් ඉන්න එපා. දුකක් ආවම ඕක දිහා බලන් ඉන්න එපා. ඕක ඕක තියෙන්නේ බලන් ඉන්න නෙමෙයි ඒක මහා පාපයක් කියලා තමයි අපිට උගන්වන්නේ. අන්න එතන තමයි බෞද්ධයාට වැරදුණු තැන. සැකයි නම් ගිහිල්ලා කියවන්න සතිපට්ඨාන සූත්‍රය චිත්තානුපස්සනා කාණ්ඩය. ඒකේ තියෙනවා පැහැදිලිවම රාගයක් ආවොත් රාගයක් බව දැනගන්න. විරාගයක් ආවොත් විරාගයක් බව දැනගන්න. ද්වේෂයක් ආවොත් ද්වේෂයක් බව දැනගන්න. අද්වේෂය නම් අද්වේෂය බව දැනගන්න. හුදු දැනුවත් වීම තමයි මේ මුලින්ම අපි කරන්න තියෙන්නේ හෝඩිය පන්තිය වගේ. එතකොට අපි දැන් ඒ දිහා නිරීක්ෂකයෙක් විදිහට බලන් ඉන්නවා. එතකොට අපි හිතමු අපිට මේ රාගයක්, ద్వේෂයක්, ආවේගයක්, දුකක්, වේදනාවක් ඇවිල්ලා විනාඩි ගාණක් ගියාට පස්සේ තමයි අපිට මතක් වෙන්නේ ආ මට දැන් ద్వේෂයක් ඇවිල්ලානේ. මම දුකකන ඉන්නේ කියලා සිහිය පිහිටන්නේ විනාඩි 10ක් 15ක් විතර ගියාට පස්සේ. ඒ වෙනකොට සමහර විට අපි අර පුරුදු රටාවට ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වලා තියෙන්නත් පුළුවන් අනාගෙන තියෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔබට මතක් වුණු මොහොතේ විනාඩි 10ක් 15ක් ගිහිල්ලා කමන්නේ ඔබට මතක් වුණානේ ඒ වෙලේ හරි දැන් ඔබ මේ සතිය කියන එක පුරුදු කරන්න පටන් ගන්න කලින් ඔහොමවත් දැනගෙන හිටියේ නෑනේ ඔහේ ඒකටම යට වෙලා වෙන්න ඕන ටික ඔක්කොම වෙලා ඉවරයි දැන් අඩු ගානේ මේ සතිමත් වෙන්න ඕනි කියන එක උත්සාහ කරද්දී ඔබට විනාඩි 10ක් ගිහිල්ලා හරි ඔබට මතක් වුණානේ ඔබට සිහිය පිහිටියානේ ඔන්න මට ද්වේෂයක් ඇවිල්ලා තියෙන්නේ මම දැන් ඇවිලිලා ඉන්නේ කියලා ඒ ඇති එතනින් සැනසීමට පාත් වෙන්න. එතනින් සතුටු වෙන්න. එතන ඉඳලා ඉදිරි කොටසට සතිමත් වෙන්න. අන්න ඒ විදිහට මේක නැවත නැවත පුහුණුවේ යෙදෙනකොට තමයි දැන් වෙනදා විනාඩි 10ක් ගිහිල්ලා තරහ ඇවිල්ලා විනාඩි 10ක් ගිහිල්ලා තමයි සිහිය පිහිටියේ. ඊට පස්සේ විනාඩි 9ක් ගියාට පස්සේ සිහිය පිහිටනවා. ඔහොම ඔහොම ටික ටික ටික ටික අඩුවේ වී ඇවිල්ලා සමහර වෙලාවට द्वේෂය එනකොටම අපිට ටක් ගාලා සතිය පිහිටනවා. ඒ වගේ හැඟීමක් ආවේගයක් දුකක් වේදනාවක් එනකොටම සතිය පිහිටනවා. එහෙම තැනකට මනස එනවා. හිතන්න එපා මේක මේ ෂණිකව ඊතා ඉක්මනින් එයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේක ඔබ 10000ස්සර පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි අපි අර කලින් වගේ මේකට යට වෙලා ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන එක නතර වෙනවා. අපි ඒ කියන්නේ ඒක මනසට ආවට ගෑවෙන්නේ නැති තත්වයක් මනසේ ඉන්නේ. ඒ රාග ద్వේස මෝහ දුක බය වේදනා ආවට ඒක මනසේ ගෑවෙන්නේ නැහැ. මනසට ඒක බලපාන්නේ නැහැ. ඒ සිතුවිල්ල ඇවිල්ලා යනකම් අපිට බලන් ඉන්න පුළුවන්. ඉතින් මේක මම නැවතත් කියනවා මේක 10000සර පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඔබ හිතන්න එපා එකපාරක් දෙපාරක් පුරුදු පුහුණුනට මේ හැකියාව එයි කියලා. ඉතින් එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ සිතුවිලි හැඟීම් ආවේග අපේ මනසට ආවට දුකක් බයක් ආවට අවුල් වෙන්නේ නැතුව අපිට ඒක දිහා ඊටාම මධ්‍යස්ථ මානසිකත්වයකින් බලන් ඉන්න පුළුවන් හැකියාව වෙනවා. එතකොට අපි දැන් බලමු මේ බය දුක වේදනාව ద్వේස මේවා ඔක්කොම කෙලෙස්නේ. ඒවා දුකක්. ඒවා එන වෙලාවට අපේ මනසට දුකක්. එතකොට මේ දේවල් අපේ මනසේ උපදින යම්කිසි බාහිර අරමුණක් නිසා එක්කෝ ඇහැට මොනවහරි දැකලා එතකොට තමයි ඒක ඒ ඒ හැඟීම ආවේගෙ එන්නේ එක්කෝ කනට කවහරි මොනවහරි කියන දෙයක් ඇහිලා එක්ක නාසයට, දිවට, කයට, මනසට මොන හරි යම්කිසි බාහිර අරමුණක් නිසා තමයි මේ කියන හැඟීම් ආවේග ටික අපේ මනසට එන්නේ. එතකොට අපිට පුළුවන් වුණොත් අඩු ගානේ අර මම කියපු විදිහට විනාඩි 5ක් 10ක් ගියාට පස්සේ හරි මේක ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු කරගෙන යද්දී මේ මනසේ අර බාහිර අරමුණ නිසා හටගත්තු හැඟීමට ආවේගයට, द्वේෂයට, බයට, දුකට, වේදනාවට සතිමත් වෙන්න පුළුවන් වුණොත් ඒ සතිමත් වුණු තැන ඉඳලා හරියටම සතිය කියන්නේ මොකක්ද කියලා අහුවෙලා සතිමත් වෙන්න පුළුවන් වුණු තැන ඉඳලා එයාට ඒ දෙයින් දුකක් එන්නේ නැහැ. දුකක් හටගන්නේ නැහැ. කියන්නේ ඒක බලපාන්නේ නැහැ. කියන්නේ අර බාහිර අරමුණෙන් ඔබේ මනසට දුකක් එන්නේ නැහැ. අපි හිතමු උදාහරණයක්. ඔබට තේරෙන්නේ නැත්නම් අපි උදාහරණයක් ගනිමු. අපි හිතමු කවවරි ඔබට බනිනවා. හොඳටම බනිනවා ඔබට අභූත චෝදනාවක් කරනවා. එතකොට ඕක ඔබේ කන හරහානේ ওই අරමුණ එන්නේ. ශබ්දයක් විදිහට ඇහෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට රිදෙනවා. අපි හරියට වේදනාව විඳිනවා, දුක් විඳිනවා ඒ වචනේ අහලා. එතකොට ඒ බාහිර අරමුණ නිසා අපේ මනසට රිදුමක් ඇක්කුමක් එනවනම්, දුකක් එනවනම්, ඔබට ඒක දුක්ඛිත විදිහට බලපානවා නම් ඔබ වේදනාවක් විඳිනවා නම් ඒ බැනුම නිසා මතක තියාගන්න ඒක පෙර කරපු කර්මයක විපාකයක් ඔබ පෙර කළ කර්මයක විපාකයක් ගෙවන මොහොතක් තමයි ඒ වෙන කෙනෙක්ගේ බැනුමක් අහලා ඔබට රිදෙනවා නම් ඔබේ මනසට බලපානවා නම් ඒ කියන්නේ ගෙවෙන්න කර්මයක් තිබිලා තියෙනවා. ඔබ ඒ විදිහට ඒ බැනුමට ගැළපෙන කර්මයක් කරලා තිබුණොත් ඔබේ හිත ඒකට බදලා අල්ලනවා. ඒක බදා ගන්නවා. ඒ නිසා තමයි ඔබට විඳවීමක් එන්නේ. ඒකට අදාළ ඔබ අදාළ කර්මයක් ඔබ කරලා තිබුණොත්. එතකොට ඔබට සතිමත් වෙන්න පුළුවන් වුණ තරමට ඒ විපාකය තවදුරටත් විපාකයක් වෙන්නේ නැහැ. කර්මය ගෙවෙනවා. මොකද ඔබ සතිමත් වෙන මොහොතේ එකපාරටම සතිමත් වුණාට මම කියවනේ සතිමත් වුණු ගමම්ම මේ මේක බල බල නොපාන තැනට මේ බැනුම ඒ වේදනාව තමන්ගේ මනසට බල නොපාන තැනට එන්නේ නැහැ. ඒකයි කියන්නේ නැවත නැවත පුහුණුවේ යෙදෙන්න ඕනේ. එතකොට හරියට ඔබේ ඔබට හරියටම ඒකට සතිමත් වෙන්න පුළුවන් මානසිකත්වයේ ආවට පස්සේ ඒක ඔබට බලපාන්නේ නැති තත්වයක් ආවට පස්සේ ඒක තවදුරටත් විපාකයක් නෙමෙයි. ඒක හරියට නෙළුම් කොළේ වතුර රඳන්නේ නැහැ වගේ. නෙළුම් කොළේ තියෙනවා වතුරත් වැටෙනවා. හැබැයි කොළේ ගෑවෙන්නේ නැහැ. වතුර වැටෙන්නේ නැත් නෑ කියන එක නෙමෙයි වතුර වැටෙනවා. හැබැයි ගෑවෙන්නේ නැහැ. ඒ වගේ තමයි නෙළුම් කොලේ අපේ මනස වගේ නම් වතුර බින්දුව අනුන්ගේ බාහිර බැනුම වගේ නම් ඒක වැටෙනවා. ඒක එනවා. ලෝකේ ස්වභාවය ඒක. හැබැයි තව දුරටත් ඒක ඔබේ මනසට බලපාන්නේ ඒක බලපාන්නේ කියන්නේ ඔබට කර්මයක් කියලා එකක් තිබ්බන එක ගෙවිලා ඉවරයි. ඒ නිසා තමයි ඔබේ මනසට බලපාන්නේ නැත්තේ. ඔබේ මනසේ තවත් ගෙවෙන්න කර්ම ටිකක් කෙලස් ටිකක් තියෙන නිසා තමයි ඒක ඔබට බලපාන්නේ. එතකොට යම් කිසි විදිහකට ඔබේ මනස රිදෙන්නේ නැත්නම් ඔබේ මනසට ඒක බලපාන්නේ නැත්නම් ඔබට දුකක් කියන්නේ නැත්නම් බාහිර ලෝකේ මොනවා වුණත් ඔබට ගෙවන්න කර්මයක් එතන නැහැ. කර්ම විපාකයක් නෙමෙයි ඒක හුදු සංසිද්ධියක් විතරයි. කෙනෙක් බයිනවා ඔබට ඇහෙනවා ඔබ ඒක ගැන 100%ක් දැනුවත් එතනින් ඉවරයි. බැනපු කෙනාට කර්ම යනවද නැද්ද කියන එක එයාට අදාළ දෙයක්. මම කියන්නේ අපි අපේ පැත්තනේ සුද්ධ කරගන්න ඕනේ. එතකොට යමක් ඔබේ මනසට බලපානවා නම් ඒක කර්ම විපාකයක්. ඔබ යමක් ස්පර්ශ කරන්නේ. ඒ බාහිරින් සිද්ධ වෙන දෙයක් ඔබ අල්ලන්නේ. ඔබ ඒකට පණින්න එක බදලා අල්ලන්නේ. ඔබේ තියෙනවා කෙලස් ටිකක්, ඔබේ තියෙනවා දෝෂයක්, ඔබේ තියෙනවා සංසාර කර්ම ටිකක් ගෙවෙන්න. යමක් ඔබේ මනසට බලපාන්නේ නැත්නම් ඒක කර්ම විපාකයක් නෙමෙයි. ඒ කියන්නේ කර්ම විපාකයක් තිබ්බත් ඒක ගෙවිලා ඉවරයි. සතිමත් වීම හරහා දැන් ඔබට තේරෙනවද මම නිතරම ගන්නම උදාහරණය තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ කතාව බලන්න. උන්වහන්සේ අඟුලිමාල කියන මිනිමරුව වෙලා ඉද්දි අසීමිත කර්ම ටිකක් කළා. ඉතින් අපි අහලා තියෙනවා රහත් වුණාට පස්සෙත් උන්වහන්සේට පිණ්ඩපාති ගිහාම කවදාවත් ලේ නැතුව තුවාලයක් වෙන්නේ නැතුව එන්න ලැබිලා නැහැ. මේ පැත්තකට ගහන ගලත් ඇවිල්ලා වදිනවා. හැබැයි උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නැහැ මනසට බලපාන්නේ නැහැ. රහතන් වහන්සේලාට පවා අසීමිතව මිනිස්සු අභූත චෝදනා කරනවා බලන්න භාග්‍යතුන් වහන්සේට පවා භාග්‍යතුන් වහන්සේට පවා කොච්චර අභූත චෝදනා කර්ම විපාක ආවා කියලා අපි අහලා තියෙනවා. හැබැයි ඒක උන්වහන්සේට විපාකයක් වෙන්නේ නැහැ. සංසාර දෝෂය නිසා විපාකයක් තියෙන නිසා එනවා. හැබැයි තව දුරටත් එකකින් උන්වහන්සේගේ මනසට බලපෑමක් නැහැ. උන්වහන්සේට ඒක කර්ම විපාකයක් නෙමෙයි ඒක සිද්ධියක් විතරයි. අන්න ඒ තැනට අපේ මනස මේ සතිමත් වීම හරහා ගන්න පුළුවන්. අපිට පුළුවන් ඒ බාහිර සංසිද්ධියකට බාහිරින් එන අරමුණකට මේ එන හැඟීමකට ආවේගයකට සතිමත් වුණොත් හරියටම ඒ සතිමත් වුණ තැන ඉඳලා අපේ මනසට බලපාන්නේ නැති තත්වයක් තියෙනවා නම් අපිට ඒක පැත්තකට වෙලා අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නා වගේ බලන් ඉන්න පුළුවන් නම් ඒ හැඟීම ආවේගය බය දුක ගෙවිලා යනකම් ගෙවිලා යන දිහා බලන් ඉන්න පුළුවන් නම් නොසැලී තවදුරටත් ඒක කර්ම විපාකයක් නෙමෙයි. ඒ නිසා ඔබට ගොඩාක් අය දුකට කර්ම විපාක වලට බයෙන් ජීවත් වෙන්නේ. වර්තමාන මිනිස්සු මේ පින්කම් පස්සේ දුවන්නේ හින්දානේ. නේද? කර්ම විපාක වලට දුකට බයයි. ඉතින් මේකට ෆේස් කරලා මේකට මොහොන දීලා විතරයි ඔබට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒකට මොහොන දෙන්න තියෙන ඔබ ළඟ තිබිය යුතු පලිහ තමයි. පලිහ ආයුධය තමයි සතිමත් වීම. සතිමත් වීම හරහා මේ හැඟීම් සහ වේගවලට බාහිර ලෝකයේ තියෙන අරමුණු හරහා ඔබේ මනසේ හටගන්න සිතුවිලි වලට සතිමත් වෙන්න. ඒ හරහා විතරයි ඔබට කර්ම විපාක ගෙවන්න පුළුවන්. වෙන ශනික ක්‍රම නැහැ. අපේ අපේ අය හිතාගෙන ඉන්නවා මේ පිනක් කරලා සාදු කියලා නිවන ප්‍රාර්ථනා කරාම ඩොග් ගාලා මේ ඔක්කොම ඉවර වෙලා නිවනේයි කියලා. එහෙම එන්නේ හිතන්න එපා ඔබට නිවන් දකින්න ඕනි වුණු පළියට ඔබ මේ ලෝකෙට දීපු ගින්දර දීලා ඔබට නිදහසේ නිවනින් මේ ලෝකෙන් අයින් වෙලා යන්න ඉඩ හම්බෙයි කියලා හිතන්න එපා. මේකේ කර්ම ගනුදෙනු බැලන්ස් කරන්න ඕනේ. ඔබ ලෝකෙ ගිනි තියුවා නම් ගිනි ඔබට එනවා. ඔබ ලෝකෙට දුකක් දුන්නා නම් ඒ දුක ඔබට එනවා. එතකො ඒක ඒ නිසා තමයි මම නිතරම කියන්නේ මේ අධ්‍යාත්මික මගට බැහැපු අයට දුක වේදනා ප්‍රශ්න කරදර ගොඩාක් වැඩි වෙනවා. ඒක මට පෞද්ගලිකව කතා කරන අයත් ගොඩාක් කියනවා. මේ පාරට බැස්ස දවසේ ඉඳලා දුක් දුම්නස් වේදනා වැඩි ප්‍රශ්න වැඩි. එතකොට ගොඩාක් අය මේක අතහැරලා දාලා යනවා. ඇයි මේ වැඩ කරන ක්‍රියාපටිපාටිය තේරෙන්නේ ඒකට හේතුව තමයි අපි මේ වැඩේට බැස්ස කියන්නේ අනිත් අයට සාපේක්ෂව අපි නිවනට ලං ලං වෙමින් ඉන්නවා කියන එකනේ. ඉතින් ඔබට නිදහසේ නිවන් දකින්න හම්බෙන්නේ නැහැ ලෝකෙ ගිනි තියලා. අපි මේ ජීවිතේ විතරක් නෙමෙයි සංසාරෙත් නොකල පාපයක් නෑ. ඒවා විපාක එනවා. එතකොට අපිට මේකට ෆේස් කරන්න පුළුවන් වෙන්නේ. විපාකයක් සැකසিলা තිබුණත් විපාකේ ආවත් ඔබේ මනසට ඒක විපාකයක් වෙන්නේ නෑ. රිදුමක් නැති රිදුමක් තමයි ඔබට අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒ තැනට මනස ගන්න පුළුවන් වර්තමානයට අවදි වෙලා සතිමත් වීම හරහා විතරයි. ඒ නිසා හැම මොහොතකම උත්සාහ කරන සතිමත් වෙන්න. ගොඩාක් අය මේ දේශනා අහලා මට කතා කරද්දි පස්සේ තේරෙනවා මේ ඇත්තටම මේ වැඩේ කරන්නේ නැහැ. කරන්නේ නැතුව නැවත නැවත එකම විදිහේ ප්‍රශ්න අහනවා. මේ අර අර දුකාව මේ දුකාව මේ වැඩේ කරන්න දෙයියන්ගේ නාමෙට එක මොහොතක් සතිමත් වෙන්න මම ඔබට පොඩි අභියෝගයක් දෙනවා එක පැයකට අවස්ථා තුනකදී ඔබේ හිතට සතිමත් වෙන්න ඉස්සෙල්ලම පැයකට මං තුන් වතාවක් සතිමත් වෙනවා. එච්චරයි. ඒ විදිහට මේක ටිකෙන් ටික ටිකෙන් ටික චුට්ට චුට්ට පොඩි බබෙක් දන ගන්න දනගගා දනගගා වැටි වැටි නැගිටින්න පුරුදු වෙනවා වගේ ඔබ ඔබ මේක පටන් ගන්න ඕනේ. එතකොට තමයි කාගේවත් වාරුවක් නැතුව දෙපයින් නැගිටින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක පටන් ගන්න නැතුව අර දේශනාවකින් විතරක් දේවල් ඉල්ලන්න එපා. නිතර නිතර ප්‍රශ්න වලට උත්තර අහනවා කියන්නේම වැඩේ කරන්නේ නැහැ කියන එක මට හොඳට තේරෙනවා. එක්කෙනෙක් එක එක ප්‍රශ්නවලට නැවත නැවත මේක වුණා අරක වුණා මේක වුණා අරක වුණා කියලා උත්තර අහනවා කියන්නේ මේ වැඩේ කරන කෙනෙක් නෙමෙයි. වැඩේ කරනවා නම් එයාට මේක චුට්ටු චුට්ට අහු වෙන්න ඕනේ. ඒ නිසා සතිමත් වෙන්න. ඔබට අවශ්‍ය නම් කර්ම විපාක ගෙවා ගන්න. වර්තමානයට අවදි වෙන්න ඉගෙන ගන්න. සතිමත් වෙන්න. සතිපට්ඨාන භාවනා ක්‍රමය පුහුණු වෙන්න. තෙරුවන් සරණයි.